සරණයි සතෝ ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය අධිදං චත්තාරෝ සතිපට්ඨානා සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ ජීවිතය නිවැරදිව සකස් කරගන්න ඕනේ. මේ ජීවිතය සාර්ථක කරගෙන සතර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. අපිට මේ ලෝකයේ පෙනෙන දේට වැඩිය එහා ගිය තව බොහෝ දේවල් තියෙනවා. පෙනෙන දේට වැඩිය අපිට පෙනෙන, දැනෙන, හැඟෙන සීමාවට ඔබ්බෙන් තව බොහෝ දේවල් තියෙනවා. හරියට නිකන් ඈතින් දකින මාලිගාවක් දැක්කම අපි කියන මාලිගාවක් කියලා. මොකද මේක ඇතුලේ කොච්චර දේවල් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. මේක ඇතුලේ අසිරිය දන්නේ නැහැ. ඒ වගේ මේ ශරීර දකිනකොට අපි අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය කියලා එහාට මෙහාට යන අය නේද මගේ දරුවා එහාට පයින්නවා මෙහාට පයින්නවා මගේ ඇඟට පැන්නා අරහෙට වුණා මෙහෙම වුණා නේද නැත්තම් මගෙත් එක තරහ වුණා ওই විදිහට එක එක එක එක විදිහට මේ ශරීර කූඩු පිළිබඳ අපි එක සීමාවකට විතරයි අපේ ඇහි සීමාව, කනේ සීමාව, නාසයේ සීමාව, දිවේ සීමාව, ශරීරයේ සීමාව එක්තරා කඩයිමකින් එහාට යන්නේ නැහැ. එතනින් එහාට අපිට මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ ඔක්කොටම හේතුව අපේ මනස එක්තරා සීමාවකින් එහාට යමක් දැකගන්න සූදානම් නැතිකම. ඒකෙන්ද නොපෙනෙන පැතිකඩක් තියෙනවා ලෝකේ. අන්න ඒ තියෙන නොපෙනෙන පැතිකඩ දැකීම සඳහායි විදර්ශනාව. හරිද? අපිට පෙනෙන ලෝකයේ නොපෙනෙන පැතිකඩ කියලා අපි මේක අත් දක්ව ගන්න එකයි. හරි? පෙනෙන ලෝකයේ නොපෙනෙන පැතිකඩ කියලා අපි අත් දක්ව ගන්නේ මෙන්න මේකයි හේතුව අපේ අපේ දෘෂ්ටි සීමාවෙන් ඔබට අපේ ශ්‍රව්‍ය සීමාවෙන් ඔබට හරිද අපේ ආයතනවල තියෙන නේද අපේ දැනට තියෙන අපේ මනසින් දැකිය හැකි සීමාවෙන් ඔබට යමක් මේ ලෝකේ තියෙනවා. ඒකට කියනවා දර්ශන භූමිය කියලා. හරි ඒ ඒ ඒ තාප්පේ පැනගත්තොත් එක්තරා භූමියකට වැටෙනවා. ඒකට කියනවා දර්ශන භූමිය. නැත්තම් සෝවාන් පලස්ත පුද්ගලයා, සකදාගාමි පලස්ත, අනාගාමි පලස්ත, අරිහත් පුද්ගලයා කියලා. ඒකද මේ ජීවිතේ ජීවත් වෙන අපිට මේකේ තියෙන අනර්ථකාරී తත්ත්වය සැබෑ తත්ත්වය දන්නේ නැහැ. ඒක දැන ගැනීම සඳහා අපිට තියෙන ඒකායන මාර්ගය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සතිපට්ඨානය. හරි? ඒකින්ද මේ විදර්ශනා දේශනා මාලාව අපි මූලිකව සතිපට්ඨානයට අවතීර්ණ වෙන්නයි මේ හිංසරය හදන්නේ. හරි? සතිපට්ඨාන දේශනාවට අවතීර්ණ වෙන්නටයි හදන්නේ. අපිට තියෙන අපේ තියෙන මේ කායික නැත්තම් මානසික නැත්තම් නාම රූප කියලා කියන නැත්තම් මේ සම්පූර්ණ මම මගේ කියලා කියාගන්න මේ කය කොටස් පහකට බෙදෙන ක්‍රියාවලීන් පහක් කියලා අපි හැමදාම කියන මොනවද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලීන් පහක් මේකේ සැබෑ తත්වය දැනගන්න මේක ඇතුළට බහ ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේක දැනගන්න මේක දැක ගන්න ඕනේ කොහෙන්වත් නෙවෙයි මගේම මනසේ. හරි? මේකට මේ මනස එක්තැන් කරන්න පුහුණු කරන්න ඕනේ. ඒක ලොකු කාලයක් ගත වෙනවා. දැන් අපේ ධර්ම දේශනා මාලාව සතියකට දවස් දෙකයි එක දවසක සාකච්ඡාවක්. හරිද? ඒකින්ද දැන් මේ පින්වත් අය දන්නවා අපි හැම ලොකු වෙලාවක් ගන්නෙ නැහැ. ඒකින්ද සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියන එක මොකක්ද කියලා පැරණි ධර්ම දේශනා වලින් හොයාගන්න. මම ඒක හොඳට පැහැදිලි කරලා තියෙනවා. මේ දේශනා මාලාවට මම සතර කමඨහන සීල විසුද්ධිය කියන ඒවා ගන්නෙ නෑ. මොකද ඒ ටික තමයි අපි වැඩිපුරම කතා කරලා තියෙන්නේ මේ වෙනකම් වැඩිපුරම කතා කරලා තියෙන්නේ ඒ ටිකට අදාළ දේවල්. ඉතින් ඒකින්ද මම හිතනවා ඉන්නේ හර කතා නෙකරුවනේ ගොඩක් කතා කරා. දැන් අපිට මේ විදර්ශනාවක තියෙන අපූර්වත්වය නේද මං ඉදිරියේදී තව කොච්චර ලස්සන සිත් පහළ වෙලා තියෙනවද කියලා තේර තේරී ගාථා ඇසුරෙන් අපි මේ ධර්ම දේශනා අතර වාරේ සරෙන් සරේ අපි ඒවා සාකච්ඡා කරමු කොච්චර කොච්චර අපූර්ව සිතුවිලිද මිනිස්සුන් මේ සීමාවෙන් ඔබට කියේ මිනිස්සුන්ට තියෙන ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් අදත් අපි කතා කරන්නේ මොකද මට පොඩි කමටහනකට අවතීර්ණ වෙන්න ඕනකම තියෙනවා. මම තෝරගෙන තියෙන පළවෙනි කමටහන විදිහට සතිපට්ඨාන දේශනාවේ කායානුපස්සනාවේ තියෙන තුන්වෙනි කමටහන. ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්න. මොකද ඒක තමයි ඒකේ තමයි තියෙන්නේ ගතපච්චාගත වත කියන එක. හරි? ඉතින් එතෙන්ට අපි බොහෝ විදර්ශනා භාවනා කරන අය මේ පිළිබඳ අවධානයක් නැති නිසා එතෙන්ට යන්න අවශ්‍ය කරන පොඩි වැඩපිළිවෙලක් ඕන හින්දා තුන්වෙනි කමටහනින් අපි ආරම්භ කරනවා. ඒකට අවතීර්ණ වීමක් තමයි මේ සිද්ධ කරන්න හදන්නේ. මම හිතන්නේ ඊළඟ දවස් නම් අපිට කතා කරන්න පුළුවන් වෙවි. නමුත් අපි මේකට ඇතුල් වෙන විදිහක් ගැන ශීල විසුද්ධියෙන්, චිත්ත විසුද්ධියෙන් යම්කිසි ආකාරයක මානසික සංවර්ධනයක් ඇති කරගත්ත කෙනෙක්. අන්න එතකොට දැන් හොයන්න වෙනවා මොකද්ද? මොකද්ද මේ සීල විසුද්ධියෙන් ඇති කරගන්න මානසිකත්වය? මොකද්ද මේ චිත්ත විසුද්ධියෙන් ඇති කරගන්න මානසිකත්වය කියලා පරිණි ධර්ම දේශනාව හොයලා හොයාගන්න. හරි එතනින් එහාටයි මේ කතාව. එහෙම කෙනෙක් එතනින් එහාටම කියලා කියන්නේ ඒකට යම්කිසි ආසන්න තත්යකටපත් වෙන්න ඕනේ සීල විසුද්ධිය නැත්තම් සීලය ආරක්ෂා කරලා ඒක තුලින් ලබා ගන්න මානසික ශක්තිය නැතුව නම් මේ මොකක්ද සමාධියක් උපදින්නේ නැහැ. සමාධියක් උපදින්නේ නැතුව ප්‍රඥාවක් උපදින්නේ නැහැ. ඒකින්ද තමන් බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, කුහකකම් කරනවා නම්, ගුණවන්ත නැත්නම්, අනිත් අයගේ දේවල් වලට ගොඩ කිපිලා පලි ගන්නවා නම් අ ඉතින් ඔහොම ඉන්න. නේද? ඔහොමම ඉන්න ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපිට මොකද වෙන්නේ? හරක් වෙලා, ඉබ්බ වෙලා, කුකුල් වෙලා, හරි වෙලා ඔතන ඉන්නද? අසර කොහරි ඉන්නවනේ. දුක් වෙන වෙන නේද? ඒකින්ද Tamanට උවමනාව තියෙන්න ඕනේ මේවා වහකෑවා වගේ. හ්ම්. ඇත්තටම මම කියන්නේ. වහකෑවා වගේ කියලා කියන්න බෑ. ඇයි ඒ? වහකන එක තව හොඳයි. ඇයි ඒ? ඒකෙන් දුක් විඳින්නේ එකපාරයි. ඒ කියන්නේ වහකෑවා වගේ කියන උදාහරණය හොඳ නැහැ. මේ වැරදි කරන එක කියන එකට වැඩිය වහකෑවා ඒකට වහකෑවා කියන එක මේ සංසන්දනය කරන්නට බෑ. ඒකින්ද ඊට වැඩිය හපන්. ඉතින් ඒකින්ද වැරද්දක් කරනකොට Tamanට දැනෙන්න ඕනේ මේ ලෝකෙ ඉපදිලා මම වැරදි කරනවා කියන එක නම් ඒ කොහොමත් මේ තාම භයානක භයානක දෙයක්. ඒකින්ද සීලයෙන් පිරිසුදු වෙන්න දැඩි උත්සාහයක් ගන්න ඕන නිකන් ඔහෙ නේද අර තියෙන උදාහරණ අපූර්වට දිය ටික රත් වෙනකන් විතරයි කකුල වගේ කෙලිය කියලා. ඉතින් අපිත් කෙලි ටික එතකන් තමයි. මේ පේනවා නේ සමාජය දිහා හැරලා බලනවා කෙලි ටික කොහොමද කියලා. නේද? කෙලි කියලා කියන්නේ සෙල්ලම්. නේද? කුමන සෙල්ලම්ද? නේද? හොඳ හොඳ සෙල්ලම්. නේද? බොරු කියනවා, කෑ ගහනවා, මරා ගන්නවා. නේද? කූට උපක්‍රම යොදනවා, කුහකකම් කරනවා. කුහකකම් කියන ඒවා ඉවරක් විතරක් නෑ කපටිකම් කරනවා. කේලම් කියනවා, බිඳවනවා. මේ ඔක්කොම ඇයි මේ? විදර්ශනා සිත් නැති හින්දා. විදර්ශනා සිත් නැති හින්දා. තමන් මම මගේ කියලා තේරෙන්නේ නැති හින්දා. ඒක නිසා ලෝකෙම කම්පා වුණත් නිස්සද්දව ඉන්න පුළුවන් මනසක් හදාගන්න කියලා මම හැමදාම කියනවා. හරි? හැමදාම කියන්නේ ලෝකෙට ප්‍රතිචාර දක්වන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන හයියෙන් කතා කරන්න. හැබැයි අතුලෙන් හිනාවක් තියෙන්න ඕනේ. කෙනෙකුට බයින්ද? බයිනකොට අතුලෙන් කරුණාවක් තියෙන්න ඕනේ. ඒ කරුණාව තියාගෙන බයින්නේ මෙයාට බැන්නේ නැත්තම් හැදෙන්නේ නැහැ. වෙන ක්‍රමයකට මෙයා හදන්න බැයි නා. හදන්න. නේද? ඔච්චරයි මට කියන්න තියෙන්නේ. හදන්නයි බලින්න ඕනේ. රිදවන්න නෙවෙයි. හදන්නයි රිදවන්න ඕනේ. හරිද? ඒ කරුණාව හිතේ තියෙන්න ඕනේ. මෙයාව රිදෙව්වොත් හැදෙනවා කියලා දන්නවනම්. මෙයා රිදවන්න නැතුව හදවන්න හදන්න මම උපරිම උත්සාහ කරා. මෙයා මේ වැරද්ද කරොත් අපාය යනවා. එහෙනම් මෙයා මේ වෙලාවේ රිදවල හරි මේ වැරද්දෙන් මුදවා ගැනීම හොඳයි කියන කරුණාව, මෛත්‍රිය, පිරිච්ච, ඉතිරිච්ච හිතක් තියෙන්න ඕනේ. හරි එහෙම එකක් ඔය හිත ඇතුලේ නිර්මාණය කරන්න පුළුවන්. දන්නවද ඔතන තියෙන මානසිකාරය කියන එක ඇස්සේ එහෙම එකක් තියෙනවා. විදර්ශනාවට අවශ්‍ය කරන යමක් මම කියන්නම්. ඒක හැමදාම අපි මතක තියාගමු. තනි කොටයක් ගෙනල්ලා කැටයමක් කපනවා. කවුරුහරි කෙනෙක් කැලේ තියෙන ලොකු කොටයක් ගෙනල්ලා කැටයමක් කපනවා. කැටේ කැටයම කපලා ඉවරුනාට පස්සේ දැන් ලස්සන කැටයමක් තියෙනවා. ගේන්න කලින් මේ කොටේ ඇතුලේ මේ කැටයම තිබ්බද නැද්ද? කළු කොටේ ගෙනාවා මෙතෙන්ට ගේනකොට අර අදාළ කැටයම ගස්සේ තියෙනවද නැද්ද? තියෙනවනේ නේද තියෙනවනේ නේද වෙන කොහෙන්වත් කැලිය හැලෙ වෙන්නේ නැහැ මේකට කරේ මොකද්ද ඒකට අදාළ නැති ටික අයින් කරා ඒකට අදාළ නැති ටික අයින් කරනකොට මේක එහෙනම් කලින් මේ මේ මෙතන තියෙන ටික ඔක්කොම කොට ඇතුලට තිබුණා ඒ වගේ තමයි දේශනාවේ තියෙන අකුසලයේ අයින් කරන්න එච්චරයි අකුසලයේ අයින් කරනකොට මාර්ග හිත පාදිනවා තමන්ගේ අකුසලය තමන්ගේ හිතේ හිතේ උපදින අකුසලය එන්නේ නැති විදිහට කුසලයෙන් ඒක නේද? අර උපකරණ ටික අරගෙන අර කැටේ මේ අනවශ්‍ය කැලේ ටික අයින් කරන්න. උපකරණ එක තමයි කුසල් කියන්නේ. හරිද? කුසලයේ පාවිච්චි කරන්නේ අකුසලයේ අයින් දැන් කැත් මොනවද මේ කියත නියන මිටිය මොකවත් ඕන වෙනවද කැටවෙන්නලා ඉවරනට පස්සේ? නැන් කියත නියන මිටිය ආදී කුසල් නම් අනවශ්‍ය කැලේ ටික අකුසල් නම් හරිද? ඒකයි සඳහන් කරන්නේ රහතන් වහන්සේට කුසල නැත අකුසල නැත කුසල් වෙන්නේ නැහැ. ඇයි? අකුසලය අයින් කරන්න අකුසලය අයින් කරන්න පාවිච්චි කරපු උපකරණය තමයි කුසලය කියන්නේ. හරිද? ඊට පස්සේ ඒකවත් ඕනේ නැහැ. එහෙනම් මේක මෙතන තියෙන දෙයක්. මනසේ කියලා ඉපදිච්ච මගේ ළඟ සසර විඳින සියලු දුක් නැති කරගන්න වැඩ පිළිවෙල මතු කරගන්න පුළුවන්. හරිද? ඒකටයි රසනාව. හරි මම මේ මම මේ මොනවද කර කර ඉන්නේ? 30ක් හදාගෙන ඉන්නවා. දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් හදාගෙන ඉන්නවා. ඒ කට්ටියට සම්පූර්ණ කැපකිරීම යොදලා තියෙනවා. ජීවිතේ බලාපොරොත්තු සමහර අයගේ ඒක. මැරෙන්න කලින් ගේ හදාගත්තොත් ඇති. මැරෙන්න කලින් අහවල් જાති වාහනයක් ගත්තොත් ඇති. මැරෙන්න කලින් මේ දරුවන්ගේ ප්‍රශ්න ටික විසඳගත්තොත් ඇති. ඒකටද ඉපදුනේ. ඒව කරන්න එපා කියලාද මේ කියන්නේ? නෑ නෑ ඒ ටික ඔක්කොම කරන ගමන් ඊට වැඩිය එහා ගිය ලොකු ජීවිත අරමුණක් තියෙනවා ඔක්කොම කරන ගමන් කරන්න පුළුවන් මේක. මේකෙන් දා උත්සාහයක් ගන්න මේ කියන දේ තේරුම් අරගෙන කොහොම හරි වැඩ කටයුත්ත කරන්න ඕනේ. ඉතින් ඒකෙන් දා හොඳට සිල් ආරක්ෂා කරන්න කැඩෙයි. කැඩෙන කැඩෙන හැම වෙලාවෙම නැවත නැවත ඒ වෙලාවෙම අදිෂ්ඨාන ගන්න ඕන. කමන්නේ කොච්චර කැඩුනත් කමන්නේ මේ කැඩෙන්නේ මගේ තියෙන දුර්වලතාවයෙන් හින්දානේ. මේ දුර්වලතාවය නැත්තම් කැඩෙන්නේ නැහනේ. එහෙනම් කැඩුනා නම් කැඩෙන හැම වෙලෙම හැබැයි නිකන් ඉන්න බෑ. කැඩෙන හැම වෙලෙම ඇයි කැඩුනේ? ඇයි කැඩුනේ? කැඩෙන්න හේතුනේ මොකද්ද? කියලා හිතලා ඒ වෙලාවෙම අදිෂ්ඨානයක් ගන්නවා ආය දවසකට එක සැරයක් හෝ දෙසරයක් සමාදන් වෙනවා. සමාදන් වෙනකොට දැඩි අදිෂ්ඨානකින් සමාදන් වෙනවා ආය මං කඩන්නේ නැහැ කියලා. හරිද? ආය හේතුව හොයන්න ඕන හේතුව හොය හොය හේතුව හොය හොය මේක සංවර්ධනය කරගන්න ඕන කොහොම හරි. නැත්තම් එහෙම කවදාක්වත් අපිට ඉදිරියට යamak නැහැ. එක තැන පල්ලවි එක තැන පල්ලවියෙන් ඉන්නේ. හරි ඉතින් කියන සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් චිත්ත විසුද්ධිය කියලා කිව්වේ සතර කමඨහන පාවිච්චි කරගෙන සිත ඒකාග්‍ර කරගන්නට අපි පුහුණු කරපු කෙනෙක් වෙන්න ඕනේ. හරි තරහට තරහට හිත ගොඩක් යන්නේ නැතුව, කාමච්ඡන්දයට යන්නේ නැතුව, ව්‍යාපාදයට යන්නේ නැතුව, තීන මිද්දයට යන්නේ නැතුව, නොසන්සුන් වෙන්නේ නැතුව හිත යම් කිසි ආකාරයකට පුහුණු කරපු මුවහත් කරපු පිහියක් වගේ. හරිද? මුවහත් කරපු පිහියක් වගේ ආයුධ සන්නද්ධ වෙච්ච සෙබලෙක් වගේ. හුඟා කටි විදර්ශනා කරන්න යන්නේ යුද්ධයට යන්නේ මේ අත් දෙක වනවන. ඉතින් බෙල්ල කපාගෙන එන්න ගිහිල්ලා. <laughs> ඒ මොකද ආයුධ නැත. නේද? අපේ ආයුධය තමයි ප්‍රඥාව. අකුසලය කියලා කියන සතුරා නසන ප්‍රඥාව කියන මිතුරා ප්‍රඥාව කියන මිතුරා උපදවා එයාව ජයග්‍රහණය කරවන ආයුධය තමයි සීල සමාධිය කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ අපේ මිතුරු හමුදාව ජයග්‍රහණය කරන උපකරණ ඕනේ නේද? ඒක තමයි සීල සමාධි කියලා කියන්නේ. ඒකින්ද මෛත්‍රිය වඩමින්, බුද්ධානුස්සතිය වඩමින්, අසුභානුස්සතිය වඩමින්, මරණානුස්සතිය වඩමින් මේ ටික කරොත් සතර කමඨහනේ පුළුවන් පංච නිවර්ණ යටපත් කරගන්න. හරි? ඔතෙන් එනකන් ආපුවාම සීල විසුද්ධිය කියලා, චිත්ත විසුද්ධිය කියලා කියනවා අපි. එතකොට ඒක පරිපූර්ණ වෙන්න ඕනේ නැහැ මම මේ කියන තැනට එන්න. චිත්ත විසුද්ධිය පරිපූර්ණ වෙන්න ඕනේ නැහැ. මගේ නම් පටන් ගන්න පුළුවන්. නමුත් සීල විසුද්ධියෙන් නම් භාගයක්වත් නැත්නම් අඩුම ගානේ ඉන්ද්‍රිය සංවරයක් නැත්නම් සීලයෙන් පිරිසුදු වෙන්නේ නැත්නම් ඔය කියන මානසිකත්වය හැදෙන්න බෑ. ඔක අම්මෝ බොරුවක් වගේ නිනවා සමහර අය. කුහකකම් කර කර, ඊර්ෂ්‍යාකම් කර කර, වැරදි කර කර, සත්තු මර මර, කේලම් කිය කිය, පරුස වචන කිය කිය ඇති තරම් එතකොට අපිට හැම වෙලේම තියෙන්න ඕන හිතක් අපි කතා කරා ලෝව දිනන බුදුමග වැඩසටහනේදී මානසිකාරය හදාගන්න හැටි. ඒතර හැම වෙලේම මානසිකාරයක් තියෙන්න ඕන මම මේ කරන වැරද්ද මම මේ මේ මේ මට මට අසාධාරණකම් කරන්න ඇති කවුරු කවුරු හරි. ඒක වෙනම කතන්දරයක්. මට අසාධාරණකම් කරන්න හේතු වෙන්නේත් මගේම පුරාණ කර්ම මතක නේද? කර්මය පිළිබඳ මානසිකාරය කියලා එකක් අපි ලෝදින බුදුමගේදී කරා. හ්ම් පුරාණ කර්ම ඒ. එතකොට ඒවත් මගේම වැරදි. එහෙනම් මෙතන හදාගන්න තියෙන්නේ අය කල වෙන්නේ අනිත් අයත් එක්ක කලකිරලා අයියෝ මටමමයි වෙන්නේ මේ මිනිසුත් එක්ක ජීවත් වෙන්න බෑ මේක මෙහෙමයි මේ එහෙනම් ඉතින් ඉස්සෙල්ලාම ශරීරයෙන් පලි ගන්න ඕනේ. ඉතින් මේ ශරීරයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් පුදුම වදයන් දෙන්නේ. නේද? වම් පැත්තට ඉඳගත්තු දකුණු පැත්තට හැරෙන්න කියනවා දකුණු පැත්තට ඉඳගත්තු වම් පැත්තට හැරෙන්න කියනවා මේක හරියට බැලුවා නම් අපි අපේ ශාරීරිය දිහා විදර්ශනා නුවණකින් ඉස්සෙල්ලාම අපි තරහ වෙන්න ඕන කාත් එක්කද? මෙච්චර සලකන ශරීරය මට කරන හදිය. නේද? එහෙනම් අනිත් ඒවා කවර කතාවද? එහෙනම් කර්මානුරූපව හම්බෙච්ච ඒවා තමන් වටේ තියෙන්නේ. හරිද? ඒවත් එක්ක පලි අරගෙන හරියන්නේ නැහැ. ඒකෙන්ද ඉතාම සාන්ත සිතක් ওই විදිහට සකස් කරගන්නට පුළුවන්. එහෙම කරගත්ත කෙනෙක් ගුරුවරයෙක් ආශ්‍රය කරගෙන හෝ කමටහනක් ගුරුවරයෙක්ගෙන් ඉල්ලගෙන හෝ යම්කිසි තැනකට ගිහිලා භාවනාවක් කරන්න ආරම්භ කරපුවාම අපි මූලිකව කෙරෙන්න ඕන කාරණා කිහිපයක් මම මතක් කරන්නම්. මේකෙදි මේ මොකද මේ අපි දැක ඇතුළ ඇතුළ දැක ගන්නයි මේ සූදානම් වෙන්නේ. මේකෙදි අපිට අපි ඇත්තටම සතර කමඨහණයෙන් පෝෂණය වෙලා තියෙන්න ඕන කියලා මම කිව්වා. ඊළඟට විශේෂයෙන්ම භාවනා ඉරියව්ව සකස් කරගන්න එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? මුලදීම පටන් ගන්නකොටම භාවනා ඉරියව්ව සකස් කරගන්න. භාවනා ඉරියව්වේදී උඩුකය ඍජුව තිබීම හරියම වැදගත්. එකපාරට දුක් විඳින්න යන්නත් එපා. භාවනාව එපා වේවි. හරිද? එක දවසක 30 දිනක් විතර හදිස්සියේ මට මාව ගෙන්නගෙන දින දෙකක භාවනා වැඩසටහනට පෙරත්ත කරලා මම බෑ බෑ බෑ බෑ ওই දින දෙකේ වැඩසටහනට මම මම දන්නේ නැති කට්ටිය ළඟට මට එන්න විදිහක් නැහැ කියලා ගෙන්න ගත්තා. ගෙන්නගෙන කොහොම හරි කරලා මම කොච්චර බෑ කිව්වත් ඕනම කියලා යම් කාරණාවකට මට යන්නට වුණා. ගියාට පස්සේ අපි මොකද කරන්නේ මේ කට්ටිය මම ඉතින් එක්තරා පොඩි පොඩි කමටහන් කිපයකට දැම්මා. සමහර කට්ටිය මලක් පිපිලා වගේ පිපිලා ආවා දවස් දෙක ඉවර වෙද්දී. කියන්නේ මූණුත් එක්ක නිකන් ප්‍රසන්න වෙලා කොහොම හරි ඒ කියලා දුන්නේ නැත් එක්ක. එක්කෙනෙක් දෙන්නෙක් මම දැක්කා මූණ එල්ලගෙන තරහ වෙලා ඉන්නවා. අන්තිම දවසේ කියන්නේ දෙවෙනි දවසේ හැන්දෑවෙත් බලනකොට කිසි ප්‍රසන්නකමක් නැහැ. මොකද මෙයාලා දෙන්න තුන් දෙනෙක් ගෙන්නලා තියෙන ටිකක් බලහත්කාරයි. හරි ආයතන ප්‍රධානියා තමයි ගෙන්නලා තියෙන්නේ. හරිද? ඒ ප්‍රශ්නේ ඒක නෙවෙයි මේ කියන කියන එකත් එක තරහයි. තරහටත් වැඩිය මේ ගැටීම කියලා කොතන මම තරහ කියන වචනේ පාවිච්චි කරන්න හොඳ නැහැ. ගැටීම කියලා කියන්නේ මොකද? කියන මෙලොවම දෙයක් තේරෙන්නේ නැහැ. බොහොම සරලව මම හැමදේම කියලා දුන්නා තේරෙන්නේ නැහැ. ඇයි ඒ තේරෙන්නේ නැත්තේ? එයාලගේ දුර්වලතාවය නෙවෙයි. ඒ තේරෙන්නේ නැත්තේ මේ කරුණ හොයලා නෑ කලින් මොකවත් හොයලා නැති හින්දා තේරෙන්නේ නැහැ නැතුව මේ කරන්න බැරුණේ. ඉතින් එයා මට තේරුණා මේ වෙලාවේ වෙච්ච හානිය. මං එපා කියද්දි මේ වැඩේ කරපු හින්දා මේ දෙන්න තුන් දෙනා තීරණයක් ගන්නවා. මොකද්ද? ආයෙනම් මං කවදාක්වත් කොහෙවත්වත් භාවනාවකට යන්නේ නැහැ. හරිද? ඒක තමයි තියෙන භයානකම ප්‍රතිඵලය මං කරපු වැඩේ. හරි? මොකද දන්නේ හින්දා මම මොකද කරන්නේ වෙනමම ඒ තුන් දෙනා අරමුණු කරගෙන ඒ තුන් හතර දෙනා ගැන කියන්නේ නැතුව ඒක කිව්වා. ඉන්න සමහර අය මේ දවස් දෙකේ යම් කිසි නොසන්සුන්කමක් තියෙන්න පුළුවන් ඒ වගේම තම අපි පොඩි පොඩි පුහුණුවක්වත් නොකරලා තියෙන්න පුළුවන් ඒ වගේ හින්දා කිසිම දෙයක් තේරිච්ච නැති කීප දෙනෙක් මෙතන ඉන්නවා මේ ඒ කට්ටිය තමයි වාසනාවන්තම කට්ටිය කියලා. ඇයි වාසනාවන්තම කට්ටිය කියලා කිව්වේ? එයාලා තීරණය කරොත් මෙන්න මෙහෙමයි යාලා වාසනාවන්ත වෙන්නේ. මම සැබෑවටම දන්නේ නැහැ. මම ඉක්මනට දැනගන්න ඕනේ. මම සැබෑවටම ධර්මය ගැන දන්නේ නැහැ. මම ඉක්මනට දැනගන්න ඕනේ කියලා තීරණය කරොත් එයා තමයි වාසනාවන්තම කට්ටිය. ඒ හතර දෙනා තමයි අවාසනාවන්තම කට්ටිය. කොයි විදිහට හිතුවොත්ද මට බෑ කියලා හිතුවොත්. මට කවදාකවත් භාවනාවක් කරන්න බෑ කියලා හිතුවොත් ඒ තමයි ජීවිතේ සංසාර ජීවිතේ ගන්න අවාසනාවන්තම තීරණය. ඔබට බෑ නෙවෙයි. ත්‍රිකෝණමිතිය පාඩම පාසල් යන කාලේ ඉස්සෙල්ලාම අටේ පන්තියේදී නවයේ පන්තියේදී කියලා දුන්න දවසේ හිතුනේ මොකද? මම ඒ උදාහරණ තමයි කිව්වේ. හිතුනේ මොකද? අම්මෝ මේක නම් හරියන්නේ නේද? මට කවදාකවත් මේව නම් තේරුම් ගන්න බැරි වෙවි කියලා. නමුත් පසුව නිකම්ම නිකම්ම වැටහෙනවා. නේද? එහෙනම් පහසු වෙනවා. අන්න ඒ වගේ කියලා කියලා දුන්න පස්සේ අන්න ඇස් දෙකෙම ටිකක් හොඳට ඇරලා ටිකක් පිළිවෙලකට හිටියා. ඒකින්ද අපි තීරණය කරොත් එහෙම යම් කිසි එක දවසක් දෙකක් භාවනා කරලා මට කරගන්න බෑ කියලා ඒක ජීවිතේ ලැබෙන අවාසනාවන්තම දවස. ඒකින්ද මේක අතහරින්න බෑ. සිල් රකින්න ගිහිල්ලත් එහෙමයි. සීල් රැකෙන්න ගියාම සමහර කට්ටියට කැඩෙනකොට කැඩෙනකොට කැඩෙනකොට හිතනවා කවදාකවත් මට සීලය ආරක්ෂා කරගන්න බැරි වෙයි කියලා. ජීවිතේ ඉතා අසාර්ථක වෙන තැන තියෙනවා. හරිද? ඒක මම කියන්නේ නොපෙනෙන පැතිකඩවල් තියෙනවා කියලා. හරිද? ජීවිතේ ගොඩාක් අසාදා අසාර්ථක වෙන තැන්වලදී සමහර අය හරියට කලබල වෙනවා. හරියට කලබල වෙලා ලොකු අනතුරු කරගන්නවා. නුවණ තියෙන මිනිස්සු එහෙම නැහැ. තමන්ගේ ජීවිතේ මොනවා හරි වෙලා සීල් කැඩිලා හරි මොනවා හරි වෙලා වෙනත් හරි අසාධාරණයක් නැත්නම් යම්කිසි අසාර්ථක තැනකට වැටෙනකොට ජීවිතේ මුගක් අය ඒක නුවණ තියන අය මොකද කරන්නේ පිරිසිදු මනසකින් ඒ වෙලා තියෙන සිද්ධිය දිහා හොඳට බලනවා හරිද බලන්නේ සැබෑවටම Taman දිහා හරිද වැඩිපුරම බලන්නේ Taman හිත දිහා හරිද ඊළඟට එතකොට ඒ අසාර්ථක වෙච්ච සිද්ධිය තුල විමසිල්ලෙන් බලනකොට තියෙනවා සාර්ථක කරගන්න පුළුවන් එතනින්ම උපද්දවගෙන ඉතා සාර්ථකත්වයට දක්වා අරගෙන යන්න පුළුවන් පාරවල් ගොඩාක් ඕකස්සේ තියෙනවා. නොසන්සුන් වෙන කෙනාට කලබල වෙන කෙනාට ඒක පාරක්වත් දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. හරිද? විදර්ශකයා එහෙම නැහැ. යන්තම් හරි හිතෙනවා නම් මම විදර්ශකයෙක් කියලා මේ වෙනකොට. හැම බෞද්ධයෙක්ම විදර්ශකෙක් වෙන්න ඕන. නැත්තම් මොකටද බෞද්ධකම? නේද? එහෙනම් නිකම් මේ වත් ගිල ගිල වත් ගිල ගිල වත් ගිල ගිල හරිද? බණ අහහ විතරක් නම් ඉඳ ලෑස්ති වෙන්න එපා. දැන් සතියකට එක දවස් දෙකයි තියෙන්නේ හොඳට රිදෙන්න කියන්න ඕන මම. නේද? ඈ බත් ගිල ගිල ඉන්නවා නම් ඔහේ බණ අහහ එයා විදර්ශකෙක් වෙනවද? නෑ ඒ විසු නේද? ඒවට කියන්නේ සමාධිය කියන්නේ පිස්සු කේස් එකක්. පිස්සු මරාලයක් නාඩගමක් ඒක. වැඩක් නෑ අතරින් යාට ජීවිතේ මුකුත් කරගෙන නෑ. නේද? බුදුහාමුදුරු දේශනා කරන්නේ එහෙම අයට කොහොමද? හිස් පුරුෂය, මෝග පුරුෂය, මෝග ස්ත්‍රිය. නේද? එහෙමයි හිස් ස්ත්‍රිය. හිස් කෙනෙක්. බත් ගිලින්නේ. හ්ම්. බත් ගිල ගිල හරියට ඇවිද ඇවිද ඉන්නවා. ඒකට නෙවෙයි ජීවිතේ ඉපදුනේ. ඒකින්ද ඒ බුදුහාමුදුරුවන්ගේ නින්දාව හොඳට හිතර ගන්න ඕනේ. හිතර අරගෙන මේකේ මම මගේ අසාර්ථකම් තියෙනවා. මගේ සිල් කැඩෙනවා. හරි සිල් කැඩෙන එක නවත්ත ගන්න මෙතන මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ. ඇයි මං කියන්නේ හැම එකම පාරක් තියෙනවා කියලා? හැම එකම පාරක් තියෙනවා. ඒක අවධාරණයෙන් කියන්න පුළුවන්. අසාර්ථකත්වය තුළ සාර්ථකත්වයට පාරක් තියෙන්නේ ඇයි? අසාර්ථකත්වය හේතු නිසා ඇතිවෙච්ච එකද නැද්ද? නේද? අන්න ඒක තියෙන අසාර්ථකත්වය යටින් තියෙන්නේ. අසාර්ථකත්වය විශ්ලේෂණය කරන කෙනෙකුට අසාර්ථකත්වයට හේතු ටික පේනවා. හරිද? දරුවෙක් හිතුවක්කාර වෙනකොට කලබල වෙච්ච කෙනෙකුට ඒ හිතුවක්කාර වෙන්න හේතු ටික පේන්නේ නැහැ. හොඳටම හිතුවක්කාර වෙලා යා නරකටම නරක වෙච්ච උදාහරණයක් කියන්න. එක දැරිවියක් ඊටාම නරක කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගත්තා. මේක අම්මා දැනගත්තා. හරිද? ඊට පස්සේ ඒ අම්මා පොඩ්ඩක්වත් කලබල වෙන්නේ නැහැ. කලබල වෙන්නේ නැතුව හොඳට බැලුවා මේකේ தත්ත්වය මොකද්ද කියලා. ඒක ඉතාම දරුණු தත්ත්වයක්. හරි තව ටිකක් කල් ගියොත් මේ දැරිවිය අනිවාර්යයෙන්ම මේ තැනත්තත් එක්ක ඉගෙන ගන්න ඒවා ඔක්කොම අයින් කරලා දාලා යනවා. මේ අම්මට තේරුණා මේක කාලයක් තිස්සේ වර්ධනය වෙච්ච ආශ්‍රවයක්. හරිද? එක දවසෙන් තරවටු කරලා කෝටු මස් කරලා මේක කඩන්න බෑ. එහෙම කරන්න ගියොත් මොකද වෙන්නේ? ආශ්‍රවය පෝෂණය එකපාරටම නවත්තපු ගමන් මොකද වෙන්නේ? මනසින් ආශ්‍රය කරනවා. මනසින් ආශ්‍රය කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න ආශ්‍රවය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. නේද? ඒකද මේ අම්මා මොකද කරේ? හිමින් සැරේ තමන්ගේ රැකියාවෙන් ට්‍රාන්ස්ෆර් එකක් අරගෙන හරිද? දරුවා වෙන ඉස්කෝලේ දැන් දරුවා දන්නේවත් නැහැ මෙහෙම එකක් කියලා. ඒක හදිසි අහම්බෙන් හම්බෙච්ච එකක් විදිහට මොනවා කරන්නද පුතේ අපි යන්න වෙනවනේ අර එන්නේ කියලා ඈතකට එකක් ගියා. මම මේ දන්නම කෙනෙක් කරපු අපූර්ව වැඩක් ගැන මම මේ කියන්නේ. හරි? ඈතකට එක්කන් ගිහිල්ලා ටික දවසක් ඉඳ ඇරියා. අවුරුදු දෙකක් විතර යනකොට මොකද උනේ? අර සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. නිබඳව පේන, නිබඳව හම්බෙන ස්ථානයක තමයි මේ ආසන්නයේ හිටියේ. අර කලබල වෙලා දන්නවනේ අද ඉඳන් නේද කියලා යුද්ධ ප්‍රකාශ කරා නම් අද මේ දරුවා දරුවා බොහොම දියුණුවට ඉගෙන ගත්තා ධර්ම ඇයි අසාර්ථකත්වය තුල සාර්ථකත්වය උපදවා ගන්න ආකාරය දකින්නේ කලබල වෙන්නේ නැති අය. කලබල වෙන අයට මුකුත් කරගන්න බැරි වෙනවා. විදර්ශකයෙක් නම් ඔබ යම් කිසි විදිහකින් හරි අපේ මේ පින්වන්ත කෙනෙකුට හිතනවා මම විදර්ශනා කරන කෙනෙක් කියලා අනිත් අය ප්‍රශ්නය දිහා බලන්නේ නැති විදිහකට බලාගන්න දක්ෂ වෙන්න ඕනේ. හරිද? ජීවිතයේ ප්‍රශ්න දිහාවට හේතුත් එක්ක දකින්න හැම වෙලේම මේ ජීවිතේ සාමාන්‍ය ජීවිතේ තමයි මේ සියලු විදර්ශනා ටික තියෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ විදර්ශනා ඇසකින් බලන්න බැරි නම් අනිත් අයට නොපෙනෙන පැතිකඩක් Tamange මනසට පේන්නේ නැත්තම් පැහැදිලිවම අපි විදර්ශකයෝ නෙවෙයි. හරිද? හැබැයි අනිත් අය දෙන පොදු විසඳුමට වැඩිය අතිසාර්ථක විසඳුමක් අපේ අතින් දෙනවා නම් යම්කිසි ගැටලුවකදී පැහැදිලි විදර්ශනාවක් එතන තියෙනවා. නේද? හුඟා කලාතුරකින් කෙනෙක් තමයි කියන්නේ. ඔයාගේ හිත හදාගන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. නේද? හ්ම් බාහිරින් තියෙන ප්‍රශ්න ගැන තමයි ගොඩක් කට්ටිය කතා කරන්නේ. අහවලා බැන්න තමා බැන්නද එහෙම බයින් එක හොඳද? අපි ඒකට මොන ඔහොමනේ දෙන්නේ පාර. නේද? නෑ බැන්නද? බැන්නාම බැන්නද රිදෙනවද? ඔබට රිදෙනවා නම් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව ඒක නැති කරගන්න යන් උතනයි හදන්න ඕනේ. ඔබ කවදාකවත් හදලා ඉවර කරගන්න බෑ. අන්න එහෙම තමයි අනිත් පැත්තට පේන්නේ. යටිකුරු වෙලා තියෙන දේවල් උඩුකුරු වෙලා පේන්න ඕනේ. ඉතින් මෙතෙන්ට හිත සකස් කරගන්න සූදානම් වෙන කෙනෙක් හැටියට අපි බලමු. ගුරුවරයෙක් කරහා අපි නැත්තම් කොහේ හරි තැනකට ගිහිල්ලා අපි භාවනාවක් ආරම්භ කරන්න ඕනේ. ඉස්ලාම් භාවනා ඉරියව්ව සකස් කරගන්නේ කොහොමද? උඩුකය ඍජුව තියෙන්න ඕන. උඩුකය ඍජු ඉරියව්ව තීරණය වෙන්න ඕන තමන්ගේ අතින්. ඒකින්ද අපි පිටියකට හොඳට ඉස්ලාම කරන්නේ දුක් විඳින්න එපා කියලා මම කියන්නේ. ખાલી පටන් ගන්නකොට දුක් විඳින්න එපා. භාවනාව කියන්නේ දුක් විඳීම නෙවෙයි. භාවනාව කියන්නේ සැහැල්ලුවක් විඳීමක් නේද? වෙනදට වැඩිය සුවයක් විඳීමක්. එහෙනම් ආරම්භයේදී කකුල් හොඳටම පල්ලෙහාට දාගෙන පරයන්කයක ඉඳගෙන පටන් ගන්න බැරි නම් ඒක මහා දුකක් විදිහට රිදෙනවා. ඒ රිදෙන්නේ ඇයි? මේ මස් පිරු එකක්වත් ඇදිලා හැදිලා නැහැ. හරිද? ඒකයි ඒ. ඒකින්ද මේවට ඇත්තටම දන්න අයට පුළුවන් ඔය ව්‍යායාම තියෙන්නේ ස්ට්‍රෙච් ස්ට්‍රෙචින් එක්සර්සයිස් තියෙන අන්න ඒ වගේම මේ මස් පිඩු ඇදෙන ව්‍යායාම ටිකක් හරි කරලා මේ ඇත ඒක කරාට කමක් මේවා කරලා හදාගන්න. හරිද? එහෙම නැත්නම් ටික දවසක් යනකොට හරියනවා. ටික ටික ටික ටික ඉඳ ගන්න ඕනේ. හොඳයි. මේ ටිකක් උසක ඉඳගත්තාම පහසුවක් තියෙනවා. ටිකක් උසක ඉඳගෙන හැබැයි උඩුකය ඍජුව තියාගෙන පුටුවක හරි කමන්නේ සාමාන්‍ය පුටුවක. හැබැයි අර මේකට සමාන්තර වෙන්න ඕනේ අර මොන්ටිසෝරි පුටුවක් තියෙන. ඒ වගේ උසක වුණ කෙනෙකුට ඉඳගත්තාම පහසුවක් තියෙනවා. කකුල් දෙක මෙහෙම අඩුම තරමින් කකුල් දෙක හරස් වෙන විදිහට දෙපැත්තට දාලා පරියන්කයකට සමාන විදිහට ඉඳ බලන්න. එතකොට ටික ටික පාත් වෙන්න පුළුවන් ටික දවසකින්. එහෙම නැතු පහසුවෙන් ඉඳගෙන මේ හොඳට හේතු දාලා එහෙම එපා. හරිද? පුටුවක ඉඳගත්තත් පුටුවේ යන්න තියෙනවා. පුටුවට හේතු වෙන්න එපා. සමහර අය දීර්ඝ භාවනා කරනවා හොඳට හේතු වෙලා මෙහෙම. කොහොමද ඒ නිකන්? හරි ඒක බෑ. උඩුකය කෙලින් තියාගන්න උසක ඉඳගන්නේ අපහසුකම් හින්දා උඩුකය කෙලින් තියෙන්න කොහෙටවත් හේතු නැතුව. හරිද? මේ කෙලින් ඉන්න ඉරියව්වේ කෙලින් කියලා හිතාගෙන අපි හිටියට හරි ගැටලුවක් එනවා. ඒ තමයි මම හිතාගෙන ඉන්නවා ටිකක් වෙලා යනකොට කෙලින් ඉන්නේ කියලා. බලන අයට පේනවා මං කෙලින් නැහැ කියලා. හරි මම කියලා තියෙනවා සමහර අයට හා හොඳයි හොඳට කෙලින් වෙන්න කියලා කියනවා මේ විශේෂයෙන් පොඩි කට්ටියට එහෙම ඊට ඉතින් කෙලින් කියලා හිතාගෙන බලනකොට ඉන්නේ මෙන්න මෙහෙම වගේ ඇහිලා ඉන්නේ. එයා දන්නේ කෙලින් ඉරියව මොකද්ද කියලා. ඒ සංඥාව නැස් පියාගෙන ඉන්නේ. එතකොට නැත්තම් පටන් ගන්නකොට මෙහෙම ඉන්නවා ටිකකින් ඔහොම හදනවා. මේක නොවෙන්න අපි ඉස්සෙල්ලාම හරි වැදගත් දෙයක් මම මේක කියලා තියෙනවා බොහෝ වාර ගානක්. මොකද භාවනාව ගැන කතා කරන ඉස්සෙල් ඉරියව ගැන කතා කරගන්න ඕන හින්දා මේක පුරුදු වෙන්න ඕන හින්දා ඉස්සෙල්ලාම ධිට්ඨියකට හොද්දට හේතු වෙලා හොඳට මෙහෙම පිටිපස්සෙන් හේතු කරලා මේ ධිට්ඨිය දිගේ මෙහෙම කොන්ද දිගාරින්. මේක දවස් කීපයක් කරන්නේ. හැමදාම නෙවෙයි. ඊට පස්සේ මෙහෙම හේතු වෙලා දැන් ඔළුව මෙහෙම ධිට්ඨිය හේතු කරන්නේ නැතුව මෙහෙම කෙලින් තියාගන්න. දැන් පිටකොන්ද තියෙන්නේ ධිට්ඨිය ධිට්ඨියත් එක්ක සමාන්තරව. එහෙනම් දැන් හරියටම කෙලින්ද නැද්ද? කෙලින් හැබැයි අර අර සුටි ගැට්ටක්වත් බිත්තිය තියන්න බෑ. ස්කර්ටින් එක කියලා කියන්නේ ඒ කැලලවත් තියන්න බෑ. එහෙම නැතිව අංශ ගණුවටම තියෙන එකක් වෙන්න ඕනේ. එහෙම තැනක් හොයාගෙන එහෙම තැනක ඉඳගෙන ටිකක් කරලා භාවනා කරන්න. හරි. ඒතර මේ හේතුව තියෙන්න ඕනේ. එතකොට දවස් දෙකක් තුනක් හතරක් මේක පුරුදු කරනවා. දැන් එහෙම පුරුදු කරනකොට අපිට මේ පිටකොන්ද කෙලින් ඉරියව්ව කියන එක පුරු වෙනවා. ඒත් ඇස් දෙක පියාගෙන ඉන්න මම දන්නවා පිටකොන්ද කෙලින් ඉරියව්වේ තමයි මම ඉන්නේ කියලා. හරි. දැනෙනවා. මේක තමයි ඉරියව්ව කියලා දැනනවා. දැන් මේක තමයි උඩුකය. උඩුකය තිබිය යුතු. මොකද කකුල් දෙක පස්සේ හදා ගන්න පුළුවන්. හරි. එතකොට උඩුකය මේ විදිහට තියෙන්න ඕන කියලා ඇස් දෙක පියාගෙන ඉන්න කෙනාට හොඳට දැනෙනවා. දැන් මේ මෙහෙම දැනෙන්නේ මම ඍජුව ඉන්න කොටයි කියලා දන්නවා. මේකයි මේ කියා ගන්න ඕන කරන්නේ මට. හරි අනිත් අය දැන් අනිත් අය දන්නේ නැහැ. දැන් මෙහෙම ඉන්නේ නැහැ. දැන් එයා හිතන්නේ මේක තමයි. ඒ කියන්නේ අපේ හිතේ හැටි. අපි ඒක අඳුරගෙන නැහැ ඉරියව්ව. දැන් මෙහෙම ඉන්නකොට මට දැනෙනවනේ. මෙහෙම දැන් පිටියකට හේත් වෙලා ඉන්නවනම් ඒ ඉන්නකොට මට දැනෙනවා අංශක 90කට ඉන්නවනම් මේ මේක තමයි කෙලින් ඉරියව්ව කියලා මම දන්නවා. ඒක දැන් මේ විදිහට දැනෙනවා ඊට පස්සේ මට. ඒ සංඥාව හිතට ආවට පස්සේ මොකද කරන්නේ? අඟල් භාගයක් විතර ඉස්සරහට දෙපිටි. ගොඩක් එන්න එපා. අඟල් භාගයක් විතර ඉස්සරහට ඇවිල්ලා කරගෙන යන්න. කරගෙන යනකොට මේ ඉරියව්ව ස්ථිර වෙලා නැත්තම් මොකද වෙන්නේ? මෙහෙම නැමෙනවා. නැමෙනකොට මොකද වෙන්නේ? පිටියේ වදිනවා. අන්නේ පිටියේ වදින ගානට ඉඳ තියාගෙන චූටක් ඉස්සරහට ඇවිල්ලා කරගෙන යන්න. ඊළඟ දවස්වල. හරි. එහෙම කරගෙන යනකොට මොකද වෙන්නේ? කෙලින් ඒ කියන්නේ භාවනා කමටහනේ නැත්නම් අපි භාවනා අරමුණේ ඉන්නකොටත් කෙලින් ඉන්න පුරුදු වෙනවා. හරිද? ඊට පස්සේ දන්නවද ඒක හොඳට පුරුදු වුණාට පස්සේ වෙන වැඩේ මොකද්ද කියලා? මොකද මේ මේ ඉරියව්ව ඉන්නකොට කොන්දර කවදාකවත් කොන්දේ මස් පිඩු වල කොඳු යට පෙළියේ ඒක ඕනනම් වෛද්‍යවරයෙක්ගෙන් අහලා බලන්න කෙලින් ඉන්නකොට අපි කොඳු වැට පෙළිය හැම කොඳු වැටයක්ම එකක ටිකක් හොඳට බලල්නවා. නැත්තම් සමහර ඒවා මේ ඇදලා තියෙන සමහර මේවා තෙරපිලා තියෙනවා. හරිද? මස් පිටුත් එහෙමයි. එහෙම කෙලින් ඉන්නකොට ඒකේ සමතුලිතභාවයක් තියෙනවා. දැන් අපි මෙහෙම නැමුණොත් එහෙම මෙහි බඩේ පැත්තේ වැකිලිලා අර පැත්තේ ඇදිලා. එතකොට වැඩි වෙලාවක් ඉන්න බෑ. හරිද? අපි ඇත්තටම මේ මේක මේක මේ පළවෙනියෙන් හුඟා කටි පුරුදු කරන්නේ. හරි. ඕක ඉස්සෙල්ලාම උඩුකය ඍජුව කියන එක හදාගන්න. හරි. හදාගත්තට පස්සේ දන්නවද වෙන වැඩේ සාමාන්‍යයෙන් අපි හිතමු අපි මෙහිම ඇකිලිලා භාවනාව පටන් ගත්ත කියලා අමතක වෙලා හිත එකඟ වෙනකොට මොකද වෙන්නේ? නිකම්ම නිකම්ම එයා කෙලින් කෙලින් ඉන්න පුරුදු වෙනවා. එයාගේ නිකම්ම ශරීරයේ විදිහට හැදෙනවා. හරි ටිකක් වෙලා අමතක වෙලා හරි කවදා හරි දවසක ඉඳගත්තොත් ටිකක් හිත එකඟ වෙගෙන එනකොට අර ඉරියව්ව හදා ගන්නවා. කියලා ඕක හරීම වැදගත් දෙයක්. මේ වෙනකොට කරලා නැත්තම් කරගන්න එක අද සමහර වයසක ගොඩක් වයසට ගියා ඉන්නවා කොන්ද කෙලින් තියාගෙන භාවනා කරන අය. සමහර සමහර අය ඉන්නවා තරුණ ඉතා තරුණ අය ඉන්නෙම අකුලගෙන. හරි. ඒකින්ද අපේ ඇත්තටම පුටුවක ඉඳගද්දි පවා. අද හරියට සුඛෝභෝගී දේවල් හොයනවා. සුඛෝභෝගී කියලා කියන්නේ ගොඩාක් දුක් විඳින මේ ලීපිටවල මිදගන්න කියලා මම කියන්නේ නැහැ. තමන්ගේ කාර්යාලයේ පවා දැන් ඔය නේද නැමිලා දැන් අද මේ වෙනකොට කොන්ද කෙලින් තියෙන පුටුවක් හොයාගන්න අමාරුයි. ඉඳගත්තුම කොන්ද කෙලින් හිටින පුටු හොයාගන්න අමාරුයි. ගාක් ඒවා තියෙන්නේ. ගොඩාක් ප්ලාස්ටික් පුටුවෙම හදලා තියෙන්නේ ඇදේට. හරිද? ඇදේට ඉන්නේ නික නිදියන්න නිදිය ගන්න ඉරියව්වට සමාන්තර වෙන්න. අපි හරි ඒ එහෙම පහසුවක් දැනෙන මිනිසුන්ට. හරි ඒකින්ද නිවෙස් වල ඇත්තටම අපේ ළමයින්ට නම් දෙන්න මේපාව වැඩේ කරන්න. ළමයින් හොඳට පුරුදු කරන්නේ කෙලින් ඉන්න. හරිද? මතකද ඉස්සර නේද අපේ ගුරුවරු අපිට බයිනවා. එහෙනම් අපිට මට හොඳට මතකයි අපේ ගුරුවරයෙක් හිටියා. බේස් එකේ පපුව ගෑවෙන ගානට ගන්න ඕන පුටු ඇතුළට. එහෙම තමයි වැඩ කරන්න ඕන. හරිද? ඉතින් එහෙම හුරු කරන්න තමන්ගේ නිවසේ ඉන්න දරුවව හුරු කරන්න කෙලින් ඉඳ ගන්න හැම වෙලේම. හොඳයි. එහෙනම් එන්නේ මේ ඉරියව්ව මෙහෙම කරලා ඊළඟට S2 තියාගන්න ඉරියව්ව. හරිද? S2 තියාගන්න ඉරියව්ව ගාම මෙහෙම දැන් හුඟා කට්ටිය අපේ ඇස් දෙක මෙහෙම කෙලින් ඈත බලන ඉරියව්වේදී මැද තියෙන්නේ. ගොඩාක් ඈත යමක් බලනවා නම් අපි මෙහෙම يعني උඩ තියෙන ඈත දෙයක් බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙලින් ඈත බලන ඉරියව්වක කළු ඉන්ද්‍රිය දෙක මැද තියෙන්නේ. කළු ඉන්ද්‍රිය මෙහෙම උඩට යන්නත් බෑ. මෙහෙම පල්ලෙහාට එන්නත් බෑ. පල්ලෙහාට આવොත් මෙහෙම එකතු වෙනවා වගේ දැනෙනවා. උඩට ගියොත් මෙහෙම උඩට යනවා. මේ නලල රැලි වෙනවා. සමහර අය භාවනා කරනකොට අර වීරිය ගන්න හින්දා මේ මස්පිඩු තද කරගෙන ඒත් එකම කියන්න ඕන අර කෙලින් ඉඳගන්න ඉරියව්වේදී මස් පිඩු ගන්නත් කියලා ඉන්න ඕන මං ඇස් දෙකට ඉස්සෙල්ලා සමහර අයට මෙහෙම කෙලින් ඉඳපුවම යාලා මොකද කරන්නේ මේ මස් පිඩු ඔක්කොම තද කරගන්නවා හරිද මේ මේ වීරය ගන්න ඕන හින්දා ඉතින් හරි අමාරු මෙහෙම ඉඳ ගියාම අද ඊට පස්සේ මම කියව නෑ නෑ ඔහොම ඔහොම තද කරගන්න එපා අතාරින්න කියනවා අතාරින්න කිව්වම ආයෙ මෙහෙම වෙනවා ඒතර කොහොමද අතාරින්න ඕන මෙහෙම ඇට සැකිල්ල කෙලින් තියෙන්න ඕන මේ හිර වෙලා තියෙන මස් පිඩු මෙහෙම අතාරියා ඒ කියන්නේ කොන්ද කෙලින් තියෙන්න ඕන ශරීරයේ මාංශ පේශි සැහැල්ලු වෙන්න ඕන. හරිද? කොන්ද කෙලින් තියෙන්න ඕන මාංශ පේශි සැහැල්ලු වෙන්න ඕන. ඇස් දෙකේ සැහැල්ලු සාන්ත ඉරියව්ව තමයි මේ මේ නරල රැලි කරගත්තොත් දැන් මෙහෙම හරියොත් මේ කලුවෙන් ගිරා උඩ තියෙන්නේ. හරිද? එහෙම බෑ. හැම වෙලේම මෙහෙම සාන්ත ඉරියව්වකින් සාන්ත කියන හැඟීම තියෙන්න ඕන හැම වෙලේම අපි තුල. ඒ සාන්ත කියන හැඟීම එන්නේ සිල් රකින්න අයට, ගුණවන්ත අයට. හරි? ඒ හැඟීම පැහැදිලිවම කියලා දෙන්න බෑ. හරි? අපි අනිත්‍ය කලබල තැන්වලදී කලබල නොවි ඉන්නවනම් අනිත්‍ය පරස වචන කියනකොට පරස වචන නොකිය ඉඳලා පුරුදු කරලා තියෙනවා නම් සාන්ත වෙන්න අන්නේ තැන්වලදී සාන්ත අදහස පහළ වෙනවා මට. හරි. අනිත් අය කෙලස් ක්‍රියාත්මක කරන තැන්වල මම සාමාන්‍ය ජීවිතයේ කෙලස් ක්‍රියාත්මක නොකර ඉන්නකොට මට සතුට උපදිනවා. මම ශාන්තව හිටියා. ඒ කියන්නේ ඉවසීම කියන එක ශාන්ත කියන්නේ ඉවසීම කියන එක. හරි ශාන්තිය කියලා කියන්නේ අපි නේද? ඒතර අන්න ඒ ඉවසපු ස්වභාවය මේ තැන්වලදී අපිට තදින් තියෙන්න ඕනේ. හරිද? මොකද ලෝකේ මිනිස්සු හරියට කුහකයි ඉරිසයි කපටි මේ දන්නවනේ මම කියන්න ඕනේ කපටි කුපාඩි හොඳ සිංහල වචන වලින් කියමු අපි. නේද? කඩප්පුලි නේද? <laughs> කෛරාටිකයි කාලකන්ණී ඒ වගේ අය ගොඩක් ඉන්නවා. ඒ වගේ පරිසරයක ඉන්නකොට අපිටත් නිකන් ඒක බෝ වෙනවා වගේ වෙනවා. කාලකන් නිකන් බෝ වෙනවද නැද්ද? හරි ඉක්මනට බෝ වෙනවා. කාලය කාදමන ඒවා. <laughs> නේද? හරියට බෝ වෙනවා. ඉතින් ඒවා බෝ කරගත් නැතුව ඉන්නකොට ඒ පරිසරයම අපි. හරිද? අනිත් අය දඟලනකොට අනිත් අය එතන සල්ලේක සූත්‍රය මතකයි. සල්ලේක සූත්‍රය අපිට තියෙනවනේ ඒවා. අනිත් අය අනිත් අයට හිංසා කටයුතු කරනවා මං හිංසා කටයුතු කරනවා. මම රාහුල හම්බුර වගේ. හරිද? අන්න මේ වගේ අපි මේ වගේ උදාහරණ ගන්නවා මේ ලෝකේ ශාන්තව ඉඳලා සුවදායකව ඉඳලා ලෝකේ බොහෝ රසවන් රසය විඳ මහා උතුමෝ ඉන්නවා. ඒ වගේ මම පේ වෙලා පේ වෙලා නේද යහපත කෙරෙහි පේ වෙන කෙනෙක් වෙනවා. අනිත් අය වගේ කලබල අසාන්ත අදාන්ත කෙනෙක් වෙන්නේ නැතුව දැමුණු කෙනෙක් බවට පත් වෙනවා කියලා හිතෙන්ම අදිෂ්ඨානයක් අරගෙන ඉන්නකොට ඒ සාන්තභාවය තියෙනවා. ඉතින් මේ භාවනාවට ගියාමත් ඒ සාන්තභාවය කියන එක හිත තුලින් නැగిලාවේ නැත්තම් එයාට ඒ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. හරි? අපි විදර්ශනා කරන්න නම් මේ වගේ මේ සාන්ත ස්වභාවය එකයි කියමන් කියන්නේ. ලෝකේ සමහර අපි දකිනවා අනිත් අය බයින වල සද්ද නැතුව ඉන්නයි. නේද? අපි හිතන නිවට වුණා කියලා. ඒක කියන්නේ පෙනෙන ලෝකේ නොපෙනෙන දේ ගැන අපි මේ කතා කරන්නේ. අපිට පේන්නේ එයා එයා ජයග්‍රහණය කරපු කෙනෙක් කියලා. වෙන කෙනෙක් බයිනකොට අනිත් පැත්තට බයින කෙනා ගැන අපි හිතනවා වීරයා කියලා. හරිද? නමුත් වෙන කෙනෙක් බයිනකොට ඇතුළ සාන්තභාවය තියාගෙන ඉන්න එක තමයි වීරකම කියලා කියන්නේ. එතන තියෙන වීරකම සාමාන්‍ය හැට සාමාන්‍ය කනට සාමාන්‍ය හිතකට දැනෙන්නේ නැහැ. හරිද? ඒකයි මම හැම වෙලෙම කියන්නේ පෙනෙන ලෝකේ නොපෙනෙන පැතිකඩක් තියෙනවා. හරි? ඒකයි විදර්ශනාව කියලා කියන්නේ. හරි. එහෙනම් එන්න ඒ ශාන්තභාවය අත්දැක්ක යමෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාට ඔන්න ඉරියව්වේදී අන්නේ ශාන්තභාවය උපද්දව ගන්න පුළුවන්කම තියෙනවා. එන්නේ ශාන්තභාවයත් එක්ක හිමින් සැරේ ඇස් දෙක පියාගත්තා. හරි? එතකොට කොහොමද ඇස් දෙක කෙලින් තියෙන්න ඕන අර උඩට උස්සන්නේ නැතුව මොකක්වත් නැතුව ඉතා ශාන්තව මේ ශාන්තභාවය තියෙනවා නම් මේ ගන්න හුස්ම කොහොමද? අපි වැරදි වලින් අත මිදලා තියෙනවා නම් අපි යහපත් ගුණවන්ත ජීවිතයක් ගත කරලා තියෙනවා නම් ගන්න හුස්ම පවා සුවදායකයි. සුවදායක හුස්ම අත්විඳින්න හුඟක් අයට බෑ. හුඟක් අයගේ හුස්ම තියෙන්නේ රත් වෙලා වගේ. නිනිහං වෙච්ච හුස්මක් විඳින්නේ. හරිද? ආසාවෙන් එක එක ආසාවල් වලින් පීඩිත වෙන්න වැරදි කරලත් නැහැ. හරිද? ප්‍රාණඝාත අදත්තා දාන කාමීත්‍යාද කරලත් නැහැ. නමුත් හැබැයි අධික ආශාවල් වලින් ප්‍රාර්ථනා කරමින් ආදරය කියලා හිතන්න ආදරයෙන් මුසපත් වෙලා වගේ ඉන්න අය තරහෙන් ඉන්න අය ඇතුළාන්ත තරහෙන් ඉන්න අය ඔය ඔක්කොම රත් වෙනවා. ඒකින්ද යාලට යාලගේ හුස්ම පවා හස්නේ ශාන්ත නැහැ. සිසිල් හුස්මක් මේ ලෝකයේ තියෙන සිසිල් හුස්මක් සුවදායක හුස්මක් අත්විඳින්න යාලට පුළුවන් කමක් නැත්තේ. ඒකින්ද ඒවයින් ටික ටික අත්විඳිලා මේ සෝය විඳින්න බලන්න අන්න ඒ වැනි සාන්ත ස්වභාවයකින් ඇස් දෙක පියාගන්න කෙනෙක්. උඩුකය ඍජුව තියාගෙන වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොනටද? හිත එකඟ වෙන්න. හරි ඒකට කියන ප්‍රමෝදය කියලා. නිවැරදි ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ අතුලාන්තයෙන් එන ප්‍රීතිය තියෙනවා. අන්න ඒකට කියනවා ප්‍රමෝදය කියලා. හරි. ඉතින් අන්න එහෙම තත්යකට අපේ අපි ඉරියව්ව සකස් කරගන්න ඕනේ පරිසරය සකස් කරගන්න ඕනේ මේකට ඉතා පිරිසිදු පරිසරයක් සකස් කරගන්න ඕනේ හරි භාවනා කරන්න අපිට නියම තැනක් හදාගන්න ඕනේ හරි ඇත්තට මේක කරන්න ඕනේ මම කලිනුත් කිව්වා දැන් ඉතින් විදර්ශනාව ගැන කතා කරන හින්දා කියන්නට ඕනේ Tamanට නිශ්චිත තැනක් භාවනා කරන්න හදාගන්න කාය වර්ධනය කරන අය කාය වර්ධන බඩු තියාගෙන නිවස්වල හදාගෙන ඉන්න තැන. කාමරය. එතකොට කාය වර්ධනයත් කරන්න ඕනේ අපි. හරිද? ඒ කියන්නේ කය නිවැරදිව තියාගන්න. ඉතින් එක එක මොනවා හරි අභ්‍යාසවල යෙදෙන්න ඕනේ. නිවසක ඇත්තටම තියෙන්න ඕන කාය වර්ධනය කරන තැනක් වගේම මනස වර්ධනය කරනවා. භාවනා කරන ආසනයක් එක්ක පොඩි සක්මන් මළුවක් හදාගන්න ඒ තරම් කාලයක් යන්නේ නැහැ. ඒ තරම් වෙලාවක් යන්නේත් නැහැ. කොටයක් හරි තියලා භාවනා කරන ආසනය හදාගන්න. හරි තැනක ගහක් යට ලස්සන තැනක හරි කොහේ හරි තැනක අවශ්‍ය නම් අඳුරු ඉන්නවනම් net එකක් දාගත්තට ප්‍රශ්නයක් නැහැ. ගහේම net එකක් එල්ලුවා. ඒක මෙහෙම දිගාරින් බලාගෙන. හරි. ඒ කරලා එතන ඉස්සරහින් අඩි 15ක් 20ක් විතර තීරුවක ගඩොල් ටිකක් වට කරලා නිකන් ගඩොල් ටිකක් මේ වලක් හරලා කාට හරි කියලා උනවලක් මෙහෙම වහරලා ගඩොල් ටික මේ අතින් කෙලින් අතින් හිටවලා වැල් ටිකක් පුරව ගන්න. කවුරු හරි ඇවිල්ලා මේ මොකද්ද මේ මොන ලෑන්ඩ්ස්කේපින්ද මේ මොකද්ද මේ? හරි ඒක වැදගත් නිවසක හරි බෞද්ධ නිවසක තිබිය යුතු තැනක් ඒ. හරි කවුරු හරි අහුවොත් කියන්නේ මොකද්ද? ඔහේ හිතන් ඉන්නේ ශරීරයක් විතරයි තියෙන්නේ කියලාද? ඔහේලා කරන්නේ ශරීරය විතරක් පෝෂණය කරන කනවා, බොනවා, නාවනවා, බෙහෙත් දෙනවා නේද? එක්සර්සයිස් කරනවා ඒ ඔක්කොම කර කර ඔයාලා ශරීරය හදනවා. ශරීරයක් විතරක් නෙවෙයි ඔහේ බලනවා ඔහෙට හිතක් තියෙනවා. මේ මගේ ශරීරය හදන තැන මේ මගේ හිත හදන තැන. බය නැතිනම් කියන්නේ. බෞද්ධ නිවසක සක්මන් මළුව කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක ලස්සන සංකල්පයක්. හරිද? ඇයි අපිට බැරි සක්මන් මළුව හදාගන්න බැයිද ඕන්න? නේද? වැඩි ටිකක් විතර ඇහිටි වැඩි නම් ටිකක් ගන්නවා. නමුත් අතු ගාන තැන් වලින් වැල ටික එකතු කර ගන්න පුළුවන්. ඒකට වෙනම කඩෙන් වැලි ගේන්න ඕනේ නැහැ. අපි අතු ගාන මිදුලේ නේද ඔක්කොම වැලි ටික එක තැනකට එකතු වෙනවා ටික දවසක් යනකොට. ඒ වැලි ටික දාලා හදාගන්න. අර කුණු දාන තැන මෙහෙම උඩ ගහන්නේ. නේද? සල්ලඩයක් අරන් හැලුවා නම් පුළුවන් කරගන්න. ඒකින්ද ඔන්න ඔහොම සක්මන් මළුව හදාගන්න ස්ථීර තැනක් එතන හරි පිරිසිදු තැනක් වෙන්න ඕනේ. බුද්ධ වන්දනාව කරන තැන එතන නෙවෙයි බුද්ධ වන්දනාව කරන්නත් ගෙදර පිරිසිදු තැනක් තියෙන ගේ හොඳට පිරිසිදු කරගන්න ඕන, ශරීරය පිරිසිදු තියාගන්න ඕන, ක්‍රමානුකූල කරගන්න ඕන. හරි? ක්‍රමානුකූල කරගන්න ඕනේ. හොඳට තමන්ගේ පරිසරය, තමන් ඉන්න තැන හැම දෙයක්ම පිරිසිදුයි සහ ක්‍රමානුකූලයි. විදර්ශනාවක් කරන්න ඕන කෙනෙක් පිරිසිදු නැත්නම්, ක්‍රමානුකූල නැත්නම්, නියපොතු ටික කපා ගන්න නැත්නම්, නාන්න නැත්නම් හිරුපෙදී අඳිනවා නම් ඒ වගේ නම් එයාගේ විදර්ශනාව සඵල වෙන්නේ නැහැ. හැම දෙයක්ම ක්‍රමානුකූලව හැමතැනකම හැම වෙලෙම තියාගන්න තමන් උත්සුක වෙන්න. ගෙදර අය හැම වෙලෙම හැටි කරනවා නම් තමන්ගේ කාමරේ හැරි පිරිසිදු තියාගන්න. හරිද? ගෙදර ඔක්කොම තියාගන්න බෑ. ඒත් හැබැයි ඒ හැම වෙලාවම හැම වෙලාවකමත් අපිට පුළුවන් නම් එක සැරයක් දෙසරයක් තුන් සැරයක් හතර සැරයක් දහ සැරයක් පහළ සැරයක් උත්සාහ කරනවා ගෙදර කට්ටියට කියලා පිරිසිදු තියාගන්න පිළිවෙලට තියාගන්න කියලා. තියාගන්න නැත්නම් මට වැඩි වෙලාවක් යන්නේ නැහැ ඕකස් කරලා දාන්න. අනිත් අය හැඩි කරද්දි හැඩි කරද්දි හැඩි කරද්දි වචනයක්වත් කියන්නේ නැතුව හරිද? දවසකට එක සැරයක් අස්ක වේගෙන් අස් කරලා දාලා ආය ක්‍රමානුකූලව කරලා හිත පොඩ්ඩක්වත් පාර ගන්න නැතුව ඉන්න පුළුවන් නම් එයා විදර්ශනාවක් කියන කෙනෙක්. <laughs> හරිද? මාත් එක හරියන්නේ නැහැ වුණා දැන්. හරි. <laughs> එයා ඇත්තටම පැහැදිලිවම ඒ මොකද මට එහා පැත්ත මට ඕන හැටියට තියන්න බෑ කියලා තේරුම් ගත්ත කෙනෙක්. හරි හානියවම කරගන්න කෙනෙක්. ඒ කියලා ගේ ගේ විනාශ කරලා වගේ තියෙන බෑනේ. තමසලා ඕන විදිහකට මේ ගේ තියාගන්නවා. මම කොච්චර කියනවද හැමදාම කියනවා. කවදාකවත් කියන දේ අහන්නේ නැහැ කියලා තනියම කිපෙනවා. ඊට වැඩිය ලේසි නැද්ද? හරි. සමහර ශරීර තියෙනවා නේද? දැන් මොකද්ද ඔකට මම කියන්නේ විදර්ශනා මොකද්ද උතන තියෙන? මම ගියා යනකොට මම දැක්කා ගිය තැනක අපූර්ව පිච්චලක් තියෙනවා. ලස්සන සුවඳ පිච්ච මල් පිපිලා. පිච්ච මලට වැඩි අරලිය මල් ලස්සනයි. අපේ ගෙදර තිබුණේ අරලිය අරලිය ගලක්. අරලිය ගහක්. හරිද? මම බැලුවා මේ මල ලස්සන වුණාට අර පිච්ච මල හරි සුවඳයි. මං ඇවිල්ලා අපේ අරලිය ගහට කියනවා තමුසේ හෙට ඉඳන් සුවඳ මල් පුප්පන්න ඕනේ. මං දැක්කා මම දැක්කා මලක් ඒක හරි සුවඳයි. නේද? ඔහේ ලස්සනයි ලස්සන වුණාට බෑ සුවඳ පුප්පන්න ඕනේ. අරලිය ගහේ කවදාකවත් පිච්ච මල් පිපෙනවද? අපේ බලාපොරොත්තු ඒකද නැද්ද? අපි ගෙදරකට ගියා ඒ ගෙදර හරිය ක්‍රමානුකූලයි. දැන් මටත් ඕන කරලා තියෙනවා හරියට ක්‍රමානුකූලව ඉන්න. මගේ කාමරේ ක්‍රමානුකූලයි. මට ගෙදර කවදාකවත් තියාගෙන ඒක නම් ගෙදර අයත් එක්ක මරා ගන්න යන හැම වෙලේම. එතකොට මං මගේ විදර්ශනාව මොකද්ද? අරලිය ගහේ පිච්ච මල් පිපෙන්නේ නැත. නේද? එහෙනම් මොකද කරන්නේ? මට පුළුවන් හැටියට මේක මම උපරිම පිස්සුව තියාගන්න බලාපොරොත්තු වෙන හැමදේම අනිත් අයගෙන් හම්බෙන්නේ නැහැ. සමහර අයව හදන්න පුළුවන් සීමාවක් තියෙන. එතෙන් එහාට මට හදන්න බෑ. ඉතින් මට කර්මානුරූපව හැදිලා තියෙන්නේ. මට කර්මානුරූපව හම්බෙලා තියෙන ඉතින් අරලිය ගහක් නම් මොකද කරන්නේ? නේද? ඒ කට්ටියදී ලොකුයිනේ මල ඉතින් ඒකින්ද හරි හිත හදාගෙන තියෙන තියෙන දේ ගැන හිතලා හිත හදාගෙන අඩුපාඩු ටික තමන්ගේ පැත්තෙන් සංවර්ධනය කරගෙන භාවනා ආසනයට යන්න. හරි අපේ සන්තුෂ්තිය නැත්තම් කවදාකවත් අපිට මේ භාවනා වර්ධනය කරගන්න අපි කොහොම හරි කරලා විදර්ශනාවට රිංග ගන්න ඕනේ. ඒවට තියෙන බාධක තමයි අනිත්‍යයෙන් එන අකටයුතුකම්. අපිට තියෙන ලොකුම බාධාවක් තමයි ලෝකය දකින්නට අපි උත්සාහ කරනකොට අපිට එන බාධාව තමයි අනිත්‍යයෙන් එන කෙනෙහිලිකම්, අකටයුතුකම්. ඒකෙන්ද එතනදී උපේක්ෂාව හිතර ගත්තේ නැත්නම් අපිට ඉස්සරහට යන්න පුළුවන්කම නැහැ. උපේක්ෂා සහගත ස්වභාවය සතර කමට හරින් ඇති වෙනවා. මෛත්‍රිය. හරිද? ඔක නිකන් උපදින්නේ නැහැ. ඔය කියන දේවල් අදිෂ්ඨානය විතරක් කරන්න බෑ. සතර කමඨහන වඩනකොට ඔන්නේ උපේක්ෂා සාගත ස්වභාවය ඇති වෙනවා. ඒකින්ද එහෙම දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕනේ. හරි මම ජයග්‍රාහී කෙනෙක් වෙන්න ඕනේ. මොකද්ද ජයග්‍රහණය? හිත ජය ගන්න කෙනා. නේද? මගේ හිත ජය ගන්නවා. හිත හැම වෙලෙම සන්තෝෂෙන් තියාගන්න උපක්‍රම ගන්න. හරිද? ඒ සන්තෝෂය තියෙන අපි හිතන විදිහමයි අනුන්ගේ පැත්තේ නෙවෙයි. අනුන්ගේ පැත්තටයි අපි හැම වෙලෙම බලන්නේ. සමහර දේවල් බැහැර කරන්න සමහර දේවල් බලාපොරොත්තු වෙන ඒවා කරන්න අපි ඔක්කොම බලාපොරොත්තු වෙන දවස් තියෙන්නේ මේ කට්ටිය මෙහෙම ඉඳී මෙහෙම ඉඳී මෙහෙම ඉඳී කියලා නේද ඒකින්ද ඒව අයින් කරලා සැහැල්ලු වෙන්න ගොඩාක් සැහැල්ලු වෙන්න ඒක මතක තියාගන්න හැම වෙලේම සැහැල්ලුවෙන් ඉන්න ඕනේ මං හිතන විදිය වෙනස් කරපුවම එක රැයෙන් ලොකු සැහැල්ලුවක් ඇති වෙන වෙලාවට හරි බෙහෙත් ටික දාන්න ඕන තුවාල වෙලා තියෙන හිතට බෙහෙත් ගල්ලන්න එකපාරටම තුවාලේ හොඳ වෙනවා වෙලාවකට ඉතින් සමහර විස බීජ දරුණුයි. ඒක ටික දවසක් යනවා. <laughs> ඒකින්ද මට මේක කරන්න පුළුවන් කියන අදහස හැම වෙලේම තියෙන්න ඕනේ. ලෝකේ හින්දා පීඩාවටපත් වෙන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ. හොඳයි. දැන් එහෙනම් සක්මන් මළුවත් හදාගෙනයි තියෙන්නේ. නේද? ඉරියව්වත් පුරුදු කරගෙනයි තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ දවසේ බලමු සක්මන් භාවනාව කරන්න භාවනාවක් කරන කෙනෙක් විදර්ශනා කරන කෙනෙක් සක්මන් භාවනාව ආරම්භ කරන්නේ කොහොමද වඩාම ඵලදායී විදිහට සක්මන් භාවනාව ආරම්භ කරන්නේ කොහොමද කියලා අපි බලමු. හොඳයි. හැම දිනාටම ලෝකේ නොදකින්න පැතිකඩ දැකලා ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු ඇත්තන්ට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මාත් සමග ඒකරාශී වෙලා මේ කටයුතු කරපු මේ පින්නන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු අය තමන් ධර්ම පදයක් ඉගෙන ගත්ත හැම වාරයකම ඒ තුලින් සහනයක් සුවයක් ලැබපු හැම නිමේෂයකම ඒ ඇතිවෙච්ච කුසල සිත නිසා උපදනාව සියලු පුණ්‍ය ශක්තිය මේ පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති